මම පැහැදිලිවම නියෝගයක් නිකුත් කළා නිදහස් සුල්ලේදී පාසල් දරුවෝ ගෙනල්ලා පෙරහැරවල තියන්න පෙළපාලි ඒව කිසි දෙයක් බෑ. ජයමංගල ගාත කියන්න පාසල් දරුවෝ ඉන්නවා. ජාතික ගීය කියන්න පාසල් දරුවෝ ඉන්නවා. පාසල් දරුවෝ දාලා ලෝකයේ දිගම පෙරහැර ඒවා සම්පූර්ණයෙන් අයින් කෙරුවා. එතකොට මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මම සහභාගී වෙන කිසිම උත්සවයක පාසල් දරුවෝ ගෙනල්ලා පාරේ තියන්න එපා. අවුවේ තියන්න එපා. මට පාසල් දරුවන්ගේ පෙළපාලි අවශ්‍ය නැහැ. පුංචි දරුවේ ඇවිල්ලා විඳින දුක මම දන්නවා. මගේ උත්සව රැස්වීම වගකීම් කිසිම දෙයකට පාසල් දරුවෝ පාවිච්චි කරන්න බෑ. අනිත් පැත්තෙන් මම පැහැදිලිව කියන්නට ඕන මම ජනාධිපතිවරයා වශයෙන් මම උත්සවවලට සහභාගී වෙනවා නම් ජාතික වැදගත්කමක් තිබෙන උත්සවවලට තමයි මම යන්නේ. අගමැතිතුමෙක් ඉන්නවා, ඇමති මණ්ඩලයක් ඉන්නවා. තීන්දුව කරනවා මම යා යුතු උත්සව මොනවද කියලා ඊට